පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු ආරිය සත්‍යේසුති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ උපාසක නිවාසික අත්තම් සම්බන්ධ කරගෙන ආයතේම මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි අද චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයට සම්බන්ධ දෙවෙනි පියවරක් කියන්නයි උත්සාහ කරන්නේ මේ අපේ 64 වෙනි දේශනා වාර. අපි මේට අපි දෙකකට කලින් පවත්වන ලද අවසාන ධර්ම දේශනාවේදී මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ප්‍රවිෂ්ඨයේ ආරම්භය සතිපට්ඨාන සූත්‍රය අනුකූලව ඇති කරගත්තා. ඒ අනුව අපි අද මාතෘකා කරන ලද පාඩේ සර්වජන් වහන්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා අර ධම්මානුපස්සනාවට වැටෙන නමුත් මීට කලින් ඉදිරිපත් කරගන්න යෙදුන නීවරණ ධර්ම, ස්කන්ධ ධර්ම, බොජ්ජංග ධර්ම, ආයතන ධර්ම වලට අමතරින් තවත් ධර්ම කොටාශයක් ඉදිරිපත් කිරීමටයි මේ ආරම්භය ලබා ගන්න. ඒකට තමන් වහන්සේම පිළිතුරු සපයමින් මොකද ඒ ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ චතුරාර්ය සත්‍යය ඉතින් භාවනා කරන යෝගාවචර පිළිසතර ප්‍රසිද්ධයි. ප්‍රධාන වශයෙන්ම බෞද්ධයන් අතර සාරය නැත්නම් මේ බුද්ධ පරියප්ති ධර්මයේ නැත්නම් බුද්ධ ශාසනයේ ප්‍රධාන සාරය වශයෙන් ඉගෙන ගන්නකොට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කර ගන්න. මේ චතුරාර්ය සත්‍ය සඳහා තමයි මේ අනේකොත් ධර්ම කොටාද පෙළ ගැහිලා තුමු වෙලා තියෙන්නේ. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල ඒ කායනම ඒ අත ඈරම නිවැරදිම මේ චතුරාර්ය සත්‍යයට යොමු කරන නිසා ඒ සතිපට්ඨාන හතේ මුලදීම මේ හඳුන්වා දීම කරනවා ඒ කායනෝ අයම්පික වීමග්ගෝ මේ තමයි ඒ කායන මාර්ගය මේ චතුරාර්ය සත්‍යයට ඒ නිසා ධම්මානුපස්සනාවේ කොටසීලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම අවශ්‍ය කරනවා. ඒකට තමයි මේ සත්‍යපබ්බය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව පාරවයක් වෙන් කරගෙන තියෙනවා. ඒ මුලින්ම සඳහන් වෙන්නේ දුක්ඛ සත්‍යය. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ අරුවචන් වහන්සේගේ පුදුමාකාර ඉදිරිපත් කිරීමේ ශක්තිය. අද පවතින ලෝකේ මේ යමක් කෙනෙකුට හේතු වන්නට නම් ඒකේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ තවත් විදිහකට කියනවා නම් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කිව්වහම යමක සංසිද්ධියක අර්ථය දැන ගැනීම කාටත් සීමුලේ කල්පනා කියන කාටත් තිබිය යුතු දෙයක් කියන දෙයක්. නමුත් ඒන් සුළු පිළිසකර තමයි එහි යත්තා වූ ධර්මය වැටෙන්නේ. ඒකේ තියෙන යථාර්ථය ඇත්ත ඇති ඇති වෙලෙන්නේ අර්ථය දන්නාටගේ අයගෙන් සීමිත කොටසකට. ඒක හොඳට ඔප්නම් වෙනවා මේ ලෝකේ තියෙන අර්ථ ශාස්ත්‍රය කියලා. අර්ථ ශාස්ත්‍රය ගන්නකොට ධර්ම ගන්නේ. ඒකට ගන්නේ අනිකොත් ඒ ජීවිතයකට අවශ්‍ය කරන ධර්ම කොටස ගැන කතා කරනකොට ආර්ථිකය ගැන කතා කරනකොට දේශපාලනය ගැන කතා කරනකොට සමහර විටක ඔය කියන අර්ථ ශාස්ත්‍රය කියන්නේ. නමුත් ධර්මය ඊට වැඩිය වෙනස්. ඒ අර්ථ ශාස්ත්‍ර කියන දේවල් මේ ලෝකේ පේන්න තියෙන මෙලොවට අයිති දේවල් වශයෙන් සලකනකොට මේ ලෝකේ පරලෝකේ දෙකටම ගැළපෙන තාලෙට මේ දේවල් දක්ෂව කරන්න ධර්මයේ පිළිමත ආවෝදිකුත් තියෙන්න ඕනේ. එන්නේ දෙකම දැනගත්තට මදි ඒ ගොළුවෙකුට නම් අවබෝධ කරගන්න පුළුවන් භාෂාවෙන් ඒක තව කෙනෙකුට කියා දෙන්න බැරි නම් ගොළු භාවයක් නම් තියෙන්නේ ඒක ලෝකෙට වෙන සේවාව අඩු නිසා ඒක නිරුක්තියට නම් වන්න ඕනේ. නිරුක්ති කියලා කියන්නේ ඒ ලෝකයේ ඒ වෙලාවේ ඒ කාලේ ඒ දේශයේ පවතින ආ වූ භාෂා ශාස්ත්‍රයට නංවන්න ඕන. ව්‍යාකරණානුකූලව ඒක කොට ගන්න ඕන. ඒ නිරුක්ති ශාස්ත්‍රය අවශ්‍යයි. ඉතින් මේ අර්ථ ධර්ම වැටෙන ඔක්කොටම නිරුක්ති ශාස්ත්‍රය වැටෙනවා නෙවෙයි. අර මේ ගොළු අදකපු හීනේ වාගේ බොහෝම ජයයට අත්දකින්න පුළුවන් නමුත් ඒක නිරුක්තිය දක්වීමේදී එකිනෙක නාගේ තියෙනා වූ දක්ෂකම් අදක්ෂකම් බොහොම වෙනස් වෙනවා. ඒ නිසා නිරුක්තියත් බොහොම වැදගත්. මෙන්න මෙවුවා සාමාන්‍ය කාර්ය අතරේ තාරාතිරම් වල හැටියට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබහන වෙනස් වෙනවා. නමුත් එහි මේ ලෝකෝත්තර ධර්මයක් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නිරුක්ති වශයෙන් තේරුම් ගන්න එහි දක්වන්නා වූ විශේෂ හැකියාවන් වල තමයි ප්‍රතිභාණී කියලා කියන්නේ. මේ ප්‍රතිභාණීදී වැඩේ විතරක් නැදී වැඩේ හැදේ කියනක් තෝ. කාරණාව තමයි තේරුම් ගත්තා අනුන් කෙරේ කියාදීමේ කරුණාව මෛත්‍රියක් තිබුණට මදි තේර කරන ක්‍රම වේදයක් තියෙනවා. ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වගේ ගැඹිර ධර්මයක කියන්නේ එතනදී සර්වඥාන්සේ දුක්ඛ සත්‍ය ඉස්සරහට දානවා. ඉතින් සාමාන්‍ය අද පවතින ආ වූ මේ වාණිජකරණයේදී එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාරක මධ්‍ය අවස්ථාවලදී හුඟක් වෙලාවට එහෙම කෙනෙකුට අද ඉන්න විශේෂඥයෙකුට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කළා නම් කතා දෙකක් නැහැ නිරෝධ සත්‍යයෙන් තමයි පණ ගන්න. ඒක තමයි බොහෝම ලස්සන මේ හොඳ මූණවරක් තියෙන්නේ. නමුත් මෙතනදී සර්වජන් වහන්සේ මේ දුක්ඛ සත්‍යෙම ඉදිරිපත් කරලා දෙනවා. ඒක නිකන් හරියට අර ආර්ථ ධම්ම නිරුක්තිපටි බහන කිව්වා වගේ අර්ථයමයි මේ ලෝකේ ඉන්න කෙනාට වැටහෙන දුක දුක වටිනවා. ඊට පස්සේ ඒකේ ගැඹීර භාවයේ පෙන්නනවා නිරුක්ති පෙන්නනවා වගේ ධර්ම පෙන්නනවා වගේ මේක සංහාව නිසා ඇති වෙන්නේ. නමුත් ඒ ඔක්කොට මේ ඉස්සලා මේ දුක ඉදිරිපත් කිරීම නිසාම අපි ජීවතාවදිත් මතක් කරගත්තා වගේ ගාක් වෙලාවට සරුවත්යන් වහන්සේට සා උන්වහන්සේගේ ධර්මයේ ළමාලාගේ ශාවක පිරිසට දොස් නගනවා මේ ලෝකයට සා වූ නාස්තික පැත්ත, නැචාර්ථ පැත්ත, නරක පැත්ත ඉදිරිපත් කරගත්ත සාස්ත්‍රුවරයෙක් කියලා. නමුත් මේක ඇත්ත මේක ඇත්තෝ තක්්‍යභාවයේ මේක ඇත්තා වූ අනන්‍යතාවයේ පිළිබඳව ඒ ඇත්තෝ නිරුත්තර වෙනවා. නිස්සද්ද භාවයකටපත් වෙනවා. සර්වඥන් වහන්සේ ඒ අර මිනිස්සෙයින්ගේ නැත්තම් සාමාන්‍ය ජනතාවගේ අත්තා වූ ඒ නාස්තික විවේචනයට ඉස්සද්ද වෙලා මේ අත්තා වූ සත්‍ය තත්ත්‍ය අනන්‍යතාවය ගැන කලකලා මේ දුක්ඛ සත්‍ය සත්‍යයක්. ඒක අමිහිරි බව ඇත්ත. කවුරුත් ඒක පිළිගන්න කතා කරන්න කැමති නැති බව ඇත්ත. ඒක අභෞවිය, එහෙම නැත්නම් අශෝභන, එහෙම නැත්නම් ආවමංගල්‍ය අපද්‍ර ධර්මයක් වශයෙන් සලකන් දීලා තියෙනවා. නමුත් සර්වඥාන්ත මේක කිසිම විදිහට දුක්කම ඉදිරිපත් කරලා දෙන්නේ. ඒ දුක ඉදිරිපත් කිරීමේදී කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ආදි වශයෙන් ප්‍රධාන වශයෙන්ම පෙන්නන්නේ ජාති ජරා මරණ මේක අන්තිමටම විඳලා මේක තමයි අපි සංඛත ධර්මයක පවතින ආ වූ මූලික ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ උපාද තෙති භංග කියලා. උපාදෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤතස්සම් පඤ්ඤායති වයෝ පඤ්ඤා. මේක මුළු භවය පුරාම සංසාරේ පුරාම හරස්කඩක් අනිවාර්ය සත්‍ය තත්ත්වයක්. ආනේ සත්‍ය තත්ත්වය ඒ මිනිස්යා කියන සතාගේ ජීවිතයට සම්බන්ධ කරපුවා මේකට අපි කියනවා ජාති ජරා මරණ. සමහර ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ තැන්වල ජාති ජරා ව්‍යාධි මරණ කියලා පෙන්නනවා. ඉතින් මෙතනදී අපිට ගන්න වෙනවා ජරා මරණ කියන දෙකම මේ ජරා කියන පදේ. අපි එදා ඉගෙන ගත්තා ජාතිය ඒ සංජේ සංසත්තාන සම්පි සම්පි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දා කන්දාන පාස් බව ආයතනාන ප්‍රතිලාභෝ කිය ජාතිය පිළිබඳ කතා කළා. එතින් අපි විශේෂයෙන් මතක් කළා මේ ජාතිය ඇති වෙන හැටි අපිට සාමාන්‍ය ලෝකයා පෙන්වන්න කැමති නැහැ. අපි දකින්න හුඟක් වෙලාට ඒ જાතිය ඉක්මවලා යම් කිසි ප්‍රමාණයකට හැදිච්ච වැඩිච්ච සංසිද්ධියක් එහෙම නැත්නම් සතෙක් එහෙම නැත්නම් දෙයක් ඇතිවීම හුඟක් වෙලාවට අපි දකින්නේ දැක්කත් අපි ඒක හැම වෙලාවටම මංගල කාරණාවක් සුබ කාරණාවක් ආත්‍යක් සංවර්ධනයක් වැඩිවීමක් විදිහට තමයි සලකන්නේ මේක බෞද්ධයන් පවා ප්‍රචලිත අන්ධ භූතයක් ප්‍රචලිතව පවතින මේ අන්ධ විශ්වාසයක් තියෙනවා ජාතිය පිළිබඳව හොඳ කතා කරන ගතියක්. જ્યારે බැරි වෙලාවත් මේ සර්වජන් වහන්සේගේ ಜಾති මේ බුදු වීම ඊගාවට පරිණිරවාණය කියන තුන එක දවසේ නොවුණා නම් බොහෝ විට බෞද්ධයෝ සර්වචනාන්ත වෙනුවෙන් උපන් දින සාද පවත්වන්න තිබුණා. ඒත් ඒකේ හොඳ ලස්සන ආදර්ශයක් වෙන්නේ මේ උන්වහන්සේ ජාතිය ඒ වේසාක පූර්ණමේ දිනේ ඇති කරගත් ඇති වුණා වගේම බෞද්ධත්වයට පත් වීම ලබුවජතා ඥානපටිලාභය තමන්ගේ මහා පරිනිර්වාණය. ඒ දවසට වෙච්ච නිසා හුඟක් අපේ මේ පූජා පින්කම් වලට තියත්තන්ට ලොකු කරදරයකට පත් වෙලා තියෙනවා. කොහොමද මේ දවසට අපි උත්සවයක් පවත්වාගන්නේ කියලා. ඒක බොහොම ලස්සන ආදර්ශයක් ඒ බුද්ධ චරිතේ. කොහොම නමුත් ඒ ජාතිය මොනම දෙයක හරි කමන සතේක හෝ වස්තුවක හෝ නව නිෂ්පාදනවලට එහෙම පුදුමාකාර ශීලාරයක් ඔබේ තියෙන්නේ. නමුත් සර්වජන් වහන්සේගේ අපි එදා මතක් කරගත්ත විදිහට ප්‍රථම බුදු වීමෙන් පස්සේ ප්‍රථම මුඛයට නැගිච්ච නැත්තම් මේ භාෂා විලාස නැගිච්ච ප්‍රථම වචනේ උනේ අනේක ಜಾති සංසාරං සන්ධා විසංහනි විසංඝාකාරංග වේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක්ුණා අන්තිම අනන්ත සංසාරයක් පුරාම හැසිරුණා මේක පටන් ගන්නෙ කොහොමද කියලා බලා ගන්න. කහකවරන්දී තෝසේ පුණගේ යන්න කහසි. මම අද එන්නේ ජාතිය දැක්කා. සබ්බාතේ පාසුකා බග්ගා ගහකොටම් විසංගිතා විසංඛාරකතම් චිත්තං සංහාන khයමච්චකා. මම ඒ ආය ජාති ඇති නොකරන විදිහට ඒ වඩු වගේ අඩුම කඩුම ටිකක් ඒ කියන්නේ මඩලත් ඔක්කොම කඩලා විසුකලා දැම්මා. මීට පස්සේ නෑ. ඉතින් මේක බොහෝ විට අර ජාතිය පිළිබඳව මංගල පැත්තෙන් බහතර පැත්තෙන් බලන නැත්තඳ හරිම දිරා ගන්න බැරි දරා ගන්න බැරි දිරවා ගන්න බැරි ධර්මයක් පාටපත් වෙලා තියෙනවා. නමුත් අද අපි ඉතිපත් කර ගන්න හදන මේ ජරාව ඒ වගේ හේතු ගැනීමේ දුෂ්කරකමක් නෑ. සමාජයේ මති මතාන්තර වලට අහුවෙච්ච එකක් නෙමෙයි ජරාව ආමංගල්‍යම තමයි. ඒකේ මේ අර જાතියේදී වගේ උපන්දින සාධක පැවැත්වීමක් જાතිය ජරාවට නැහැ. ඒ කවුරුත් පිළිගන්න. නමුත් මේ ජරාව ප්‍රධාන වශයෙන්ම නිර්මාණවාදී ඊශ්වර නිර්මාණවාදී සංකල්පයට විශාල තර්ජනයක් එකට කරනවා. ඊශ්වර එහෙම නැත්නම් මෞංකාර දිව්‍යයන් වහන්සේ එහෙම නැත්නම් සර්වබලධාරීන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකම වදාරුවා නම් ඇයි මේ ජරාව මැව්වේ? ඇයි මේ ජරාවට පත් වෙන ලෝකයක් මැව්වේ? නමුත් ඒත් පුදුමාකාර තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. එක පොතක සඳහන් කරලා කියනවා අපි මේ ලෝකෙට සත්‍ය හෙලි කරන්න ආ වූ සාන්තුරු පහල කරනවා. ඒ සාන්තුරුන්ට අපි ජරාවට හේතු වෙන ව්‍යසන ඉදිරිපත් කරනවා. අන්නේ ව්‍යසනයේදී ඒ සාන්තුවරු හිත මෙලෙස්ව දිගටම පවත්වාගෙන හිටියොත් දිව්‍යන් වහන්සේගේ ආශිර්වාද ලබනවා. ඒ අත්ෝ යම් විදියකට මේ ජරාවල්දී මේ ව්‍යාසනවලදී මේ ආධිනවල්දී හිත දැරි කරගත්තොත් මානපාශයට අහු වෙනවා. එතකොට දිව්‍යන් වහන්සේගේ ශාපයට ලක් වෙනවා. එයා ඊට පස්සේ සාන්තුරේ නෙමෙයි. ඒසයි සාන්තුවරුන්ගේ ආයුධ මුවත් කරණ්ඩයි මේ ජරාව ඒ ਸਰබලදාරි දෙවියන් වහන්සේ මවලා තියෙනවා. නරක නැහැ වැඩි. නමුත් සර්වඥාන්සේගේ දේශනාවේදී එහෙම වැවුම්කාර අදහසක් නෙවෙයි ඉදිරිපත් කරන්නේ මේක සංස්කාර සංගත ලෝකේ අනිවාර්ය අංගයක්. ඉපදුනාන ජරාව ඒකාන්තයි. අන්නේ ජරාව පිළිබඳව අපි බෞද්ධයන් වශයෙන් හොඳට තේරුම් බේරුම් කරගන්න තියෙන්නේ අර ජාතියේදී වාගේ මේක මංගල කාරණාවක් කියන පටලවිලක් නැති නිසා මේ ජරාව පිළිබඳ අපි ළඟ මධ්‍යම ප්‍රතිපදාවද තියෙන්නේ නැත්නම් කාමසුකල්ලි කාණයද තියෙන්නේ නැත්නම් අත්ථකිල මතාන යෝගයද තියෙන්නේ කියලා බලන්න. ඒකෙදි මේ අර අනිකාගම් වල වගේ මේ මිනිස්යාගේ නැත්නම් සාන්තුරයාගේ ඉන්ද්‍රිය ධර්ම වූ ආතක බලන්ට දීපු එකක් වශයෙන් කියලා ගත්තාම එක විදිහකට ඒගොල්ලෝ උත්තර දෙන්න හදනවා. නමුත් අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ தત્ත්වය අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ ජරාව පිළිබඳ ප්‍රශ්නය බැලූ බැලමට පේන්න තියෙන්නේ මනුස්සයාට විතරයි අදාළ. කිසිම සතෙක් මේක ගැන පරිශන කරලා නැහැ. Tamange ජරාවට හේතුව. දෙවියන් වහන්සේට අවසානයේ අර අමංගල්‍ය ලක්ෂණ නැත්නම් සෝන් ලක්ෂණ පහක් පහළ වෙන වෙලාවේ ඇර දෙයියන්ද නැහැ කියලා කියනවා. ඒක මොකද චුතියකින් වැඩේ හැමාර වෙනවා. ඉතින් ඒ කාන්තේම මනුස්ස වර්ගයාට ආවේනික වූ ප්‍රශ්නයක් මිනිසයා අනාගත ප්‍රශ්න. මෙන්න මේ උන්චි පටලවා ගැනීමක් නෙමෙයි මේක තියෙන්නේ විශාල පටලවා ගැනීමක් තියෙන්නේ අන්නේ පටලවා ගැනීමලේ අපි හැම චිත්තක්ෂණයකම එක්කෝ ඒ අත්තකිලමතාන යෝගයේ අනුව අන්තවාදයේදී පටලවා ගත්තත් ඡන්ද දෙන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් කාමසු කල්ලිකාණ යෝගයේ අනුව පටලවා ගත්තත් ඡන්ද දෙන වෙලාවක් තියෙනවා. මේ දෙකේදීම අපට මේ ජරාව පිළිබඳව යථාභූත ඥානයකට ඉඳ නැතු වෙනවා. ජරාව පිළිබඳ සර්වඥාන්සේ දේශනා කරන්නේ කතමේච භික්කවේ ජරා චේතේ සම්තේ සංසත්තාන සම්මිතම්පි අත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චතතා වලිත්ත චතතා ආයනෝ පරිහානි ඉන්ද්‍රියාණං පරිපාක මෙන්න මේක මේ තාලෙට බලා ගැනීම තමයි අපිට මේ ධර්ම දේශනාවෙන් අපි මතු කර ගන්න ඕනේ භාවනාවෙන් මතු කර ගන්න ඕනේ සමත විදර්ශනා සීලේදී ඉදිරිපත් කර ගන්න ඕනේ එහෙම නැතුව මේක පිළිබඳව ඇත්තා වූ අනෙකුත් මති මතාන්තර හැම වෙලාවෙදීම අපි මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් හෙළන පැත්තකට හෙළන මෙන්න මේ ජරාව දුරින්ම දුරුවන් කරන එක තමයි අදහසක් උනේ අර දේවවාදී අදහස් තිබුණු නැත්තන්ට උත්තරයක් දී ගන්න බැරි වුණානේ මේ මෞංකාර කමහා කරුණාමේ යුක්ත මේ තනන් වහන්සේට ඇයි ජරා නැති ලෝකයක් මවන්න බැරි වුනේ කියලා. ඒ නිසා ඒ ආගම්වාදී ඇත්තන්ට සිද්ධ වුණා මේ ජරාව නැති දෙයක් බවට හෝ සුළු දෙයක් බවට හෝපත් කළ දෙවියන් වහන්සේගේ නිර්මාණය කිසිම වැරද්දක් නැති එකක් වාට පෙන්නන. ඒ නිසා මේ අතෝ මේ ජරාව නැති කිරීම රජයේ යුතුයකමක් ආගමේ යුතුයකමක් කියලා ආගමේම ස්ථාන ඇති කරා වායසකත්ව විල තැන්පත් කරන්ට ළමා මඩන් හදන්න, ඉස්පිරිතාල හදන්න, මානසික රෝගීන් වලට රෝගීන්ට නතර වෙන්න තැන් හදන්න ඒ ආගම බාරගත්තා. ඒක නිසා බොහෝම ලස්සන සුන්දර ලෝකයක් හැදුනා. ඒ ආගමට බැඳුනා වූ සහෝදර සහෝදරියන් සහ මව්වරු පියවරු මේ සමාජයේ තියෙන මේ අකට විකටතා ආදීනව කොටස් සියල්ලම බාරගත්තා. බාර අරගෙන ආයතන පිළිගන්න. වයසට යන අතන්ට මහලු මඩන් හදලා තරුණ කොටස් වලට ඒක වගේ කියන්න ඕනේ ඒක අපි බලා ගන්නවා. ඒක තමයි දෙවියන් වහන්සේ සඳහා කළ හැකි මෙහෙවර උද්දම ක්‍රියාවක් හොඳම පින් ක්‍රියාවක් කියලා වයසකත්ෝ ඒ මහලු මඩන් වලට ගාල් කරගත්තා. එහෙම නැත්නම් උම්මත්තකයෝ ඒ පිස්සන් කොටුවට ගාල් කරනවා. ලෙඩ්ඩු ස්පිරිතාලට ගාල් කරනවා. එතනින් ගියාම පොඩි ළමයි මඩම් වලට ගාල් කරනවා ගාල් කළා ඒත් හැබැයි අපේ සාමාන්‍ය බෞද්ධ උපස්ථායකයන් වඩා ඒක දේව මෙහෙයක් වශයෙන් සලකන්න පටන් ගත්තා. ඒ නිසා වයසකත්තන්ගේ ප්‍රශ්න වෙනමම ගොනු වෙන්න පටන් ගත්තා. සංවිධාන ශක්තිය නිසා. ඒ වගේම ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න වෙනමම ගොනු වෙන්න පටන් අරගත්තා. මානසික රෝගින්ගේ ප්‍රශ්න වෙනමම ගොඩ වෙන්න පටන් ගත්තා. ඒ වගේම පොඩි ළමයින්ගේ තියෙන ඔය අනාථ නිවාස වලින් ප්‍රශ්න ගොනු වෙච්චාම මේ තුල වෙනම විශේෂ ධාරා ගොඩනගෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නේම දිනපතාම පිළිතුරු සැපෙමින් ප්‍රශ්න ඇතීමේ යනකොට යෙදී නැත්තන්ට ඒක පිළිබඳව ළමා ඒ පොඩි ප්‍රශ්න අනාථ විද්‍යාත්ංගේ ඒ මේ මඩංගොල ප්‍රශ්න ඉස්පිරිතාලවල ප්‍රශ්න මානසික රෝගීන්ගේ ප්‍රශ්න වැඩිහිටියන්ගේ ප්‍රශ්න කියලා ගියාම ඒක ඉතින් වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණයේ විනෝදාංශය එහෙම නැත්නම් මේ සුඛෝපභෝගීත්වය ආදී වශයෙන් විශාල කර්මාන්ත දිනුනෙට පටන් ගන්නවා. ඉතින් ඒක නව විද්‍යාවක් වශයෙන් තාක්ෂණයක් වශයෙන් වෛද්‍ය විද්‍යාවක් වශයෙන් ඉතාම ප්‍රසිද්ධ වුණා. සාමාන්‍ය අර ආසියාකරයේ තිබුණේ පොඩි ළමයාත් ගෙදර, ලෙඩත් ගෙදර, වයසක අත්තත් ගෙදර, පිස්සත් ගෙදර ඒ නිසා අනෙක් ඉන්න ඇත්තන්ට සෞඛ්‍ය සම්පන්න ඇත්තන්ට සිද්ධ වෙනවා ඒ සම්භාෂණ ප්‍රිය සම්භාෂණ පැවතිල කෝක වෙතත් අර පොඩි දරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. පිටසන්ගේ නැත්නම් මානසික රෝගීන්ගේ ප්‍රශ්න තමන්ගේ පවුලේ ගමේ ප්‍රශ්නයක් වශයෙන් පාර ගන්න වෙනවා. වයසක ඇත්තෝ උපදේශ මේ උපහරණ දෙමි. ගෙදර දොරේම ගත කරනවා. ලෙඩ වුණත් ගෙදරම. වෙලා ගෙදෙත් තියෙනවා. මේ නිසා අර ආශ්‍යාකරේ පෞල්ල තිබුණු මේ ජරාව පිළිබඳව අවබෝධය පෞලි ප්‍රශ්නය. බටහිරට යනකොට ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ආගමේ ප්‍රශ්නයක් වඩපත්. නිසා ධර්මාත්ම සංවිධානාත්මකව තමයි මේ සමාජයේ පවතින ආ වූ ජරාව පිළිබඳව බටහිර ලෝකේ උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක අපිට එනකොට ආශ්‍යාකරේ හැදිච්ච යත්තන්ට අපිට වෙනවා මේක හරි ෂෝක්නේ. කොහොම වාඩිය. ලේසි වැඩි. මොකද කරකෝල දැන් ඇතහැරලා දැන් අපේ යුගයේ වෙනකොට ඔය පටලවිල්ල පැටලිලා අවුරුදු 20ක 30ක විතර අත්දැකීම අපිට තියෙනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔය ජරාවට උත්තර ආයතනයේ වගේ සලකන් ගියාම ඉතුරු වෙන අයට මොකද වෙලා තියෙන්නේ? එයාට ගන්න කවදාකවත් නැති අලුත් ප්‍රශ්න මතුවලා. තද අසහනයකට එන්න පටන් ගන්නවා. ඉස්සරේ අසහන වෙන්න කරන්න දෙයක්වත් නැහැ මොකද ගෙදර තුරේ ප්‍රශ්න තියෙනවා. පොඩි දරුවෙක් ඉන්නවා ඒ දරුවට දේවල් කරන්න කියන්න තියෙනවා. තම මිනිසුන් ලොකු ඇත්තන්ට වැඩි විදිහට හැදෙන්න දීත වෙනවා. දෙන්තු ගෙදර ඉන්නවා. මොලේ නරක වෙච්ච එක්කන දෙන්නේ කොහොමදක් ගමක අමාරක ඉන්නවා. වයසකත්ව ඉන්නවා. එනිසාර අනවශ්‍ය විදියට ඉදurang පිනවීම සඳහා අති ධාවනකාරීව පාරිභෝගිකත්වයට යෑම සඳහා සමාජෙ පෙළඹෙන්න බෑ මොකද හතර පැත්තකින් විලංගු වැදිලා තියෙන්නේ. දේවදූතය හතර දෙනෙක් ගෙදර. ඒක නිසා කාටවත් ඕන නැති අතික සංభాෂණ වලට යන්න බැරි වුණා රජපෞලක සිටු පෞලක හැ. මේකේ ආදර්ශයක් අපිට දැක ගන්න පුළුවන් ගෞතම සිද්ධාර්ථ චර්යයේදී එතුමන් වහන්සේ ප්‍රතිච්ඡ ගමම එක්ක ශක්තිත රජ වෙනවා එහෙම නැතිනම් සර්වඥතා ඥානය ලැබනවා කියලා අතිමානසිකත්වයේ යුක්තව ඒ අනාගත වාක්‍ය දේශනා කරාම රජුරන්ට අවශ්‍ය වුණේ ඒකාන්තික ශක්තිය කරා. එහෙම වෙන්න බෑ මෙයා ඇත්ත දැක්කොත් මේ ජරාව දැක්කොත් එයා බුදු වෙන්න ඉඩ තියෙනවා. ගිහිගේ අතහරින්න තියෙනවා. කලකිරෙන්න ඉඩ තියෙන නිසා රජුරෝ ආනර පටහිරි කෙරුවා වගේ මුළු නගරය පුරාම මේ ජරාව නැති කරා. මරණය නොදකින්ට ඇරියා. ලෙඩු නැති කරවා හිත අනත්තු නැතික. ඒ රාජානට මුසිද්ධාර්ථ කුමාරයා මේ විවාහයේ විතරපත් වෙලා පුරවැසි භාවය ලැබුණාට පස්සේ අර නගර සීමාව පැනපු ගමන්ම නගරයට සාමාන්‍ය කෙනෙක්වත් ඇතුල් වෙච්ච ගමන්ම තාමත්ම තදින් වැදුනේ මෙන්න මේවා තමයි. ඊට අපි කියනවා පෙර නිමිති කියලා, හතර පෙර නිමිති කියලා. මේ ජරාවේ නිසා එදා ඒ සරුවචන් වහන්සේ බවට පත් වෙන්න හිටපිය බුද්ධාංකුරයන් වහන්සේගේ ලොකු මේ චින්තාමේ පරිධාමයකට පෙරලියකට හේතු වුණා. ඒකේ අතාරිය නෑ. මේක අත්ත ගැම්ම නිසාම තමයි මේ වීර්ය ශ්‍රද්ධාවෙන් කළ යුතු උත්තරම ක්‍රියාවන මේ අභිනිෂ්ක්‍මණයට පෙළඹුණේ. ඒ අභිනිෂ්ක්‍මණයට පෙළඹිලත් ඒත් අතාරියේ. දිගටම කල්පනා කරමින් වැඩ කෙරුවේ හොඳ තරුණ යෞවන වයසේදී මේක ගැනමයි. ඉතින් ඒක හරීම දරා ගන්න අමාරුයි දේවවාදියන්ට මේ මෙච්චර මේ සප සම්පත් කියන කෙනෙක් ඇයි මෙච්චර අත්තිගිල මතාන යෝගය ගැන කල්පනා කරේ ඇයි මේ සමාජයේ නරකම හොයන්නේ ඇයි මේ විදියට මේ දරුවන් අඹුවන් රාජ්‍ය අතහැරලා ගියේ කියන එක පුදුම විදිහට නිදර්ශන දෙන්න පටන් ගන්නවා. හරි අමාරුයි ඒක අපට උනත් මේ හඟුම් බරව මහා කරුණාවෙන් විසඳන්න කිව්වොත් කරන්න අමාරුයි. නමුත් ප්‍රඥාවට වැටෙනවා මේ ජරාව පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳගෙන දැනගන්නවයි කියන එක නැත්නම් ජරාව ජරා වශයෙන් දැක ගන්නවයි කියන එක ওই තර්කිකින්වත් ගුරුවරයා මේක දැක්ක නිසාවත් Tamanne මේක දකින්න ඕනකම තිබුණටවත් කවදාකවත් කරන්නේ අනිවාර්ය මේක ජරාව ජරාවකින් දැකීමට හොඳ සීලයක් කියනවා. ඒ මතුමත් ඉඳලා හොඳ සමාධියක් ඇති කර ගන්න ඕනේ. නමුත් වැඩේ එතනින් අතර වෙන්නේ ප්‍රඥා භාවනාවෙන්මයි ජරාව ජරාවකින් දැක ගන්න පුළුවන්. ඒ යඩ පිළිවෙලේ යදී ඉන්න නිසා අපි යෝගාචර ජීවිතයක තියෙන වටිනාකම දකින්න. ඒ කියෙද්දිත් අපි ඒ වැඩ කරගෙන යනකොට අපිට මේ ජරාව ඉදිරිපත් වෙනවා. මොකද අරණ්‍ය වාසී වෙ හිටියත්, ගෙවල් දොරවල් වල ශිල්පද රකිමින් හිටියත්, මේ ජරාව කියන එකේ කාන්තේම අපිට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙච්ච වෙලාවල් වල ජරාවටපත්ුනේ කවුද කියන එක මත අපේ සැලෙන හැටි අපිට දැක ගන්න පුළුවන් වෙනවා නම් එක ජීවිතයක් ඇති මේ ප්‍රශ්න තේරුම් ගන්න. මේ ජරාව අල්ලපු ගෙදර නැත්නම් තරහකාරයාගේ නැත්නම් අන්‍යාගමික කෙනෙකුටපත් වුණා අපි හිතන ඔන්න අපේ බලේ ඔන්න මගේ මන්ත්‍රේ ඇති ඔන්න මගේ මේ වශී කිරීම මම ආවල දුකටපත් කරුවා ආවල ජරාවටපත් කරා හරි කියලා අපි ජයග්‍රහණය කරගන්නවා බැරි වෙලාවකත් ඒක අපිට දුරින් සම්බන්ධ වෙච්ච කෙනෙකුට මේ ජරා තත්ත්වයකටපත් වුණා නම් අපි ඉතින් අනේ අනිච්චන් කියනවා කර්මයේ ඇති කියලා කියනවා ඒ පුද්ගලයන්ට යමක් කමක් කරගන්න බැරි නිසානේ කියලා අපි ඒකට එක විදිහකට දාතන දෙනවා. නමුත් කිට්ටුවන්තයෙකුට එහෙම ජරාව කිට්ටුවන්තේ ජරාවටපත් වුණා නම් අපිට ඒ සන්තෝෂ වෙන්න පුළුවන් ගතියක් හෝ කර්මයේදී දෙදීලා නිකන් ඉන්න පුළුවන් ගතියක් නෑ. ඔන්න ටිකක් අපි ඒකට දඟලන, නලියන, ඒකෙන් අපි හිත ඒ වෙලාවේ හැඟුම්බර වෙන ගතියකටපත් වෙනවා. ඒත් අපි උපස්ථානයේ මට්ටමින් අතර වෙන නිසා හුස්ම ගන්න වෙලාවක් තියෙනවා. නමුත් බැරි වෙලාවක් අපි ජරාවටපත් වෙනකොට මේ කතා කරන කෙනාම ජරාවටපත් වෙනකොට අර කියන මධ්‍යස්තෝ බලන ගතිය ගොක් වෙලාවට හැඟුම් වලට යට වෙනවා. මෙන්න මේ தত্ত্বය හුඟක් වෙනස්. හොඳට භාවනා කරලා අෂ්ටලෝක ධර්මයේ විශේෂයි සම්පා නොවන හිතක් ඇති කරගත්ත කෙනාට ජරාව සතුරෙකේ දෙයක් වුණත් ඈතී සම්බන්ධ වෙච්ච කෙනෙක් වුණත් Taman එක්කම ඉන්න හිතවන්ත කෙනෙක් වුණත් Tamanගේ දෙයක් වුණත් ඒක සමාවර්තයෙන් බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි ඒ ප්‍රශස්ත මට්ටම. මෙන්න මේදී සතිය බොහෝම වැදගත් කෘත්‍යයක් ඉෂ්ට කරනවා. අපිම මේ ජරා සිද්ධියක් ජරාව පිළිබඳ සිද්ධියක් හිතට ආවම අපි දෙන මේකට දෙන අර්ථකථන මේක දිහා බලන හැටි දිහා බලපුවාම ඒක කබර ගොයෙක් කරගන්න හදනවද තල ගොයෙක් කරගන්න හදනවද කියන එක අපිට නම් අහුවෙන්නේ නැහැ ඒක අහුවෙන්නේ අහගෙන ඉන්න කෙනා. අපි කියන්නේ උනන්දුවෙන් හෝ අනුකම්පාවෙන් හෝ අහගෙන ඉන්න කෙනාට වැටෙනවා කොහොමද අපි මේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡම් පාලිච්ඡම් ආදී වගේ දෙයක් ආපුවාම ක්‍රියා කරන්නේ. මේකේ සම්පූර්ණ ක්‍රියා නොකිරීමත් ඒකාන්තයක් ඕනෑමට වැඩි මේක පිළිබඳව සැලෙන එකත් ඒකාන්තයක් අපිට සිද්ධ වෙනවා මේ දෙක අතරමැදදී ඔය ගිරිමානන්ද සූත්‍රයේ සර්වචන් වහන්සේ මේක පිළිබඳව සංඥා දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. අසුභ සංඥා ආදීනව සංඥා කියන. පිටරාව පිළිබඳව අසුභ සංඥා කොටසේ දෙතිස් කුණපේ ඔ පළවෙනි තච පංචකේ. බොහෝම වැදගත්. මොකද මේ ජරාව පේන කොටසනේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ජරාව නැහැ කියන්න අපි යන්නෙත් නැහැ. අනුන්ට දිනුනට කමකොත් නැහැ. අපිට පේනකොට තමයි යකට බොහොම අමාරු තියෙන්නේ. ඔන්න ඒ ශරීරේ පේන කොටස් ටික තමයි කේසා ලෝමා නකා දන්තා සචෝ. මේ සා සමන් ලදු සාමනීරයට හොඳ වෙලාවට කැපී පේන සත්‍ය පංචකය තමයි දෙන්නේ. මේ සත්‍ය පංචකය හොඳට කරලා ඒක අජ්ජහත් බහිද්ධා වතේ තමන් සහ අනුන් වශයෙන් සම්බන්ධ කරනකොට විශාල විපස්සනාවකට විශාල ගැඹුරකට ඉඳ සලසනවා. අනුගත කොටස් වලට පිට පැතිරෙනවා. නමුත් මේ තාච පංචකයම විශාල මේ අත්තකට අත්ත ඇතියෙන් පෙනෙන උදාව. ඒ වගේම ආදීනව සංඥා අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපත්ඡාන්තික්කති. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ මේ ආදීනවයන් පිටවපි නිතරම සලකන කෙනෙක් නම් සාකච්ඡා කරන කෙනෙක් නම් Tamanට හෝ Tamanට ඉතාම සම්බන්ධ කිට්ටුවන්තයෙකුට මේ தත්තරපත් වෙනකොට ඒක ස්වභාවයක් විදිහට මේක විය යුක්තක්. නැත්නම් මේක සත්‍ය අවබෝධය සඳහා ශ්‍රද්ධාව වැඩි වීම සඳහා අවශ්‍ය කරන කාරණාව බවත් ඒක සඳහා අපි කරුණාවෙන් විතරක් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා ප්‍රඥාවෙන් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා ප්‍රඥාවයි කරුණාවයි දෙක සම්බන්ධ කරගෙන මේ චරාව දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් පාඩපත් වෙනනම් මේ ජරාව කියන අවස්ථාවේදී අපි මේ කොහොමද අර්ථයක් දැනගෙන ධර්මයක් දැනගෙන ඒක නිරුක්තියක් දැනගෙන කටයුතු කරන්නේ. ඉතින් මේකේදී අර හැඟුම්බර කරුණාවර එකනට තියෙන්නේ ඒක දැකපු ගමන්ම වහාම ක්‍රියාත්මක වෙන ගතියක්. ඒ මොකද ඒක Taman එක හඳුනා ගන්න. ඒ පුද්ගලයා ගැන අදහස් අවශ්‍යත් නැහැ. ඒකට කල යුතු විවේක බුද්ධියෙන් දෙන අදහසක් තෝරන කෙනෙක් නම් සාකච්ඡා කරන කෙනෙක් නම් Tamanට හෝ Tamanට ඉතාම සම්බන්ධ කිට්ටුවන්තයෙකුට මේ தත්තරපත් වෙනකොට ඒක ස්වභාවයක් විදිහට මේක විය යුක්තක්. නැත්තම් මේක සත්‍ය අවබෝධය සඳහා සද්ධා වැඩිම සඳහා අවශ්‍ය කරන කාරණාව බවත් ඒක සඳහා අපි කරුණාවෙන් විතරක් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා. ප්‍රඥාවෙන් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා. ප්‍රඥාවයි කරුණාවයි දෙක සම්බන්ධ කරගෙන මේ චරාව දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් පාඩපත් වෙනනම් මේ ජරාව කියන අවස්ථාවේදී අපි ඒ කොහොමද අර්ථයක් දැනගෙන ධර්මයක් දැනගෙන ඒක නිරුක්තියක් දැනගෙන කටයුතු කරන්නේ ඉතින් මේකෙදී අර හැඟුම්බර කරුණාවර එක අර තියෙන්නේ ඒක දැකපු ගමන්ම වහාම ක්‍රියාත්මක වෙන ගතියක්. ඒ මොකද ඒක Taman එක හඳුනා ගන්න. ඒ පුද්ගලයාගේ අදහස අවශ්‍යත් නැහැ. ඒකට කල යුතු විවේක බුද්ධියෙන් දෙන අදහසක් ඕනේ බොහොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ අත්ව හොඳ උපස්ථායක වෙනවා. හොඳ උපස්ථායකයා වෙන්න නම් මේක අපි කොච්චර જાති මොනවා කරත් අපි දන්න පුළුවන් කාරණා. tikai තියෙනව කර්මජ හේතු, විත්තුද හේතු, චිත්තජ හේතු කියන ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් උපස්ථායකයේ පැත්තේ විතරයි. ඒ හැම වෙලාවෙදීම මේ වගේ කෙනෙක් නිතරම ඒ ඒ අවස්ථාවේ ඉන්න සංඥාවල් හොඳට ක්‍රියාත්මක කරලා තමයි වැඩ කරන්නේ. ඒක තමයි ඒ කියන්නේ තලතුණකමක් ඇති වෙන්නේ අනිසඳි තමයි. ඒ මොකද විරාගපැත්තෙන් බැලුවත් සමහර වෙලාවට අර සර්වචන්නාංශයේ උපමාවකට පෙන්ලා දීලා තියෙනවා සත්ව විසක් වැඩිච්ච මිනිස්සේ විෂීතලයක් වැඩිච්ච මිනිස්සේ ඒ විෂීතලය Taman තුල තියෙද්දි ඊතලේ ආපු දිශාව ගහපු මිනිස්සයා ඊතලේ විද්ද මිනිසාගේ වංශේ ඊතලේ තියෙන විෂ මොනවද කිය කිය ආහින වෙලාවට තියෙනවා ඒතකොට කටපත කල්ලිවලා ඉර කරලා අල්ලලා ඊතලේ ඇදලා ගන්නවා ඒකටත් උපස්ථායකයක් ක්‍රියාත්මක වෙන්න ඕන ඒ වගේම Tamanගේ හැඟුම් කලබල වෙන්න දෙන්න නරකයි මේ අවස්ථාවේ හැටියට නිසා පුදුමාකාර විදිහට අනුන්ට එක එකට ජීවත් වෙනකොට සමුණක් වශයෙන් කටයුතු කරනකොට මේක මධ්‍යස්ත වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් සම්බන්ධ කරගන්නට ගොක් ඉඩ ලැබෙනවා. නමුත් අපි ආධුනික යෝගාවචරයෙන් මතක් කරනවා ඒකට යන්න එපා. ආධුනික යෝගාවචරයකට ගියාම ඒ අලකලාසකින් හම්බෙච්ච සුළු වෙලාව ඒ වගේ දේවල් වලට ගත කරපුවාම පුහුණුත් නැහැ සුදුසුත් නැහැ අමාරුයි. නමුත් අපිට කවදාකවත් ජීවිතේ ඒකේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒක කලබුරුදු ඇත්තෝ ඒකට සූදානම් වෙලා. ඒක අර දේවාගමේ එක පිරිසකට මේ සමාධි සුද්ධෙන් තියාන්න බාර දෙන වගේ කොන්ත්‍රාත් එකක් නෙවෙයි. කාගෙත් වැඩක්. කවුරුත් කළ යුත්තක්. ඒ නිසා තරුවචන දේශනා සඳහන් වෙනවා යමෙක් මගේ අවවාදේ පිළි අරගෙන මේ මට උපස්ථාන කරනවා නම් ඒක වෙනා ලෙඩුන්ට රෝගීන්ට උපස්ථාන කරනවා. ඒක බුදුහාමුදුරන්ට කරන අනුකූල භාවයක්. ඒ නිසා සරුවචනාන්තේ පවයක ඉතිපත් ලක් අපිට කියලා කියනවා. නමුත් ඒ සඳහා ප්‍රධානම අවශ්‍ය කරලා තියෙන ලොකු ඉවසීමකේ කටයුතු කරනවා. මේ ජරා සත්‍ය පිළිබඳව ඒක නිසා අද බුද්ධ ආගම් වගේ ආගමක් මේක පිළිබඳව හොඳටම ගැඹුරින් සාකච්ඡා කරන්න අයිතිවාසිකමකුත් තියෙන කරලා තියෙන බුද්ධ ධර්මයේ පමණයි ඒකද බුදුරජාණන් වහන්සේ මේ ජරාව පෙන්ලා දීලා තියෙන්නේ දුක්ඛ සත්‍ය දැක්වියට මිස ජරාව ලෝකෙන් නැති කරන්න නෙවෙයි මෙන්න මේක පටලවාගත්ත පතහිර ලෝකේ ජරාව නැති කිරීම සඳහා දැන් ආගම පාවිච්චි කරන්න පටන් ගන්නවා සුව කිරීමේ සේවාව බොහොමත්ම ජනප්‍රියයි. ඉතාමත්ම ජනප්‍රියයි. මේ භාවනාව නිසා මේ රෝගේ නැති කරන්න පුළුවන්. අර මානසික රෝග නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන්. මේක නැති කරන්න පුළුවන් කියලා හැම වෙලාවෙදීම හරියට දොස්තර මහත්තයෙකුට ගෙවන්න වගේ භාවනා ගුරුවරයෙකුට කියක් හරි දීලා මේ රෝගේ සනීප කරගෙන අර කාමභෝගී ජීවිතයට සීඝ්‍රයෙන් ආපහු යන්න හේතු වෙනවා කියන්නේ. අධ්‍යක්ෂ සාහිත්‍යයත් කියන්නේ ඉස්පිතාලෙට ඒ ලෙඩා ආපුහම ඒ ලෙඩා කොහොමඩක්වත් රටේ පවතින නීතිය හැටියට එයාටන්ට මොනවද කියන්නේ රක්ෂණයක් තියෙනවා. ඒ රක්ෂණය නිසා දොස්තර මොන බේත දුන්නත් එයාට ඒ රක්ෂණය ගෙවන්න ඕනේ. රැකියාවක් කරනකොට රක්ෂණ බන්ධනයකුත් එක්ක රැකියාව දෙන්නේ. එනිසා පොඩ්ඩක් අක්කම අපේ වෙනවා කාව ගම ලෙඩා වහාම වෛද්‍යවරයා ගාවට යනවා මොකද ඒකට රක්ෂණය ගෙවන්න ඕනේ. ගියාට පස්සේ කියනවා මට මේ රෝගේ තියෙන හැකි ඉක්මනට සරම බෙහෙතෙන් මට මේක නතර කරලා දෙන්න. ඉතින් වෛද්‍යවරයා ඒක නතර කරනවා. නතර කරපු ගමන්ම ඒ මනුස්සයා ආපහු ගිහිල්ලා කරන්නේ මොකද්ද? අර රෝගෙට ඉතාමත්ම අප්‍රත්‍යකර ආහාර ගන්නවා, අප්‍රත්‍යකර ඉරියව් පාවිච්චි කරනවා, අප්‍රත්‍යකර විදිහට ඉදරම් පිනනවා. ආයෙ දවස් දෙකකින් ආයෙත් අපි දුවගෙන එනවා දොස්තර මහත්තයා ගාවට අර බෙහෙතම ගහ ගන්නවා ආයෙ යන්නේ මොකටද අර හිටපු කාම භෝගිච්ච බොහෝම ජයට රස විඳින්න මොන්නම තාලිකව සමීප කරන්න බැරි ජරාවක් එක නැති වෙනවා කියන්නේ ව්‍යාධියක් ඒ තරමටම ඉක්මනට මේ ජරාව නැති කරගන්නේ මොකටද නැවත කාම භෝලෝකෙට යන්න ඒ නිසා ඒ මනසට අයිතිවාසිකමක් තියෙනවා තමයි තියෙන මේ රක්ෂණ අයිතිවාසිකම නිසා වෛද්‍යවරයෙකුට බැලගීමක් තියෙන තමන් ළඟ දෙන කෙනාට සුව කරන්න කියන නිසා බලන ඉන්න මනුස්සයාට තේරෙනවා මුන්න තරම් අමනකම මුන්න තරම් මනුස්සත්වයේ පිළිහිමත් මෙතන තියෙන්නේ මේ ජරාව නතර කරගන්නේ මොකටද නැවතත් ජරාව කණ්ඩායි නැත්තම් නැවතත් ජරාවට වැටෙන්නයි ගාක් වෙලාවට අද නව ලෝකයේ ඇතිලා තියෙන රෝග ප්‍රධාන වශයෙන්ම ආහාරවල තියෙන ඉරියව්වල තියෙන දුර්ලභකම්. නමුත් රෝගියා කවදාකවත් කල්පනාවට ගන්න මොන ආහාරද ප්‍රත්‍යද අප්‍රත්‍ය මොන ඉරියව්ද ප්‍රත්‍ය අප්‍රත්‍ය මොනක්වත් නැහැ. බෙහෙත තියෙනවා. බෙහෙත තියෙනවා. අර කඩේ ලේබල් එක දාලා තියෙනවා මේ බෙහෙතට මේකයි කිව්වක් කරනවා. ආපහු යන්නේ අර ආහාරයටමයි අර ඉරියව්වටමයි ඉතින් විෂම චක්‍ර කරකයි. පාඩුනේ ජාත්‍යන්තර බෙහෙත් සමාගම් වලට. ඒගොල්ලෝ මුළු ලෝකෙම පරිපාලනය කරනවා දැන් ඒ තොරතුරු තාක්ෂණය මගේ මොකද ආගම පාවිච්චි කරන්නේ මේ ලෙඩ රෝග සුවකරන්න. ඉතින් ලංකාවෙත් අද තියෙන ජනමාධ්‍ය ඉතාමත්ම ශීඝ්‍ර වේගයකින් මේ අන්‍ය ආගම් වලට පහර දෙන්න පවා පෙන්වන්න පටන් ගන්න තියෙනවා මේ මේ භාවනා ආගමික වැඩ කරපුවා ලෙඩ සනීප වෙනවා. ඉතින් ඇත්ත කියන බුදුරජාණන් වහන්සේ පවා මේ බේසජ්ජක්කන්දර දේශනා කළා කියලා තා බෙදගම් කරන්න එපයි කියලා නෑ ඇත්ත. ඒ මොකද සර්වඥාන්දේ පහළ වෙන්න කලින් ලෝකේ ජීවුනේ ඉන්දියානු ලෝකේ ජීවුනේ ඒ ආගම ඊශ්වරයා විසින් ඇති කරපු ලෝකයක් ඒක අදහන ආගම. ඒ ආගමේ හැටියට ලෙඩක් වුණා නම් ඒක ඊශ්වර ශාපේ හැර මේ ලෝකේ කෙනෙකුට ඒක සනീപ කරන්නත් බෑ. සනീപ කෙරුවොත් ඒක වැරද්දක්. ඒක ඊශ්වරයාට විරුද්ධව යෑමක්. පුළුවන් නම් කරන්න තියෙන්නේ සතෙක් දෙන්නේ කපලා යාගයක් කරලා ඊශ්වරය සන්තෝෂ කරන එකයි පූජකයා මාර්ගය. නමුත් Tamande ඒක කරන්න බෑ. ඒ නිසා මේ පූජකවරු දේශනාවක් කරලා දෙවුනා ලෙඩක් ඇති වුණා නම් ජරාවක් ඇති වුණා නම් මට ඇවිල්ලා කියන්නේ මම දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා විශේෂ මන්ත්‍ර ජප ක්‍රම ඒකට කරලා දෙනම් කවුරු හරි වේදකමක් කරොත් කවුරු හරි මේක තනියම කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒ කාන්තේම ඊශ්වරයට විරුද්ධ වෙනවා ඒ කාලෙත් හිතිය හැබැයි මේ තුන්කල් දක්නා ඥානීය තිබිලා මේ කොළ තලලා එහෙනම් ආහාර පාන වලින් ලෙඩ සුව කරන්න පුළුවන් බව කියලා. නමුත් මේ බමුණු වාදයේ කවදාකවත් එහෙම දෙයකට ඉඩ දුන්නේ නැහැ. එයත් ඒ මානුෂයන පුදුමාකාර විදිහට බැලලා තියෙනවා. වෙද්දු කියලා කියන්නේ ලේ දරව කාලා ජීවත් වෙන පිසාච ප්‍රේතයෝ කියලා බැලලා තියෙනවා. වේදේකේ ගෙදරකට කවදාකවත් පින්න පාත යන්න එපයි කියලා තියෙනවා. පින්න පාත කියලා ලැබුණොත් තමයි ඒක පාත්‍රෙට ලේනරවත්මයි කියලා හිතාගන්න ඉන්නේ. මුදුම විදියට ඒ වෛද්‍ය සාත්‍ය ඉදිරිපත් කරපු ඇත්තන්ට බමුණු මතවල බැනගුවා අදත් ඒ උපනිෂද් කන්සල සඳහන්. ඒ නිසා කිසිම කෙනෙක් නැගී හිටියේ නෑ වෛද්‍ය වෘත්තිය වෘත්තියක් විදිහට කරා. ඒ තනිකර බමුණු මතයකට යට වෙලා තියෙනවා. මේ මිනිස්සු වසලයෝ විදිහට සරකුවේ මේ ලේසරවත ගන්න ජරා ජාතියක් මේ දිව්‍යනාශක නිෂ්පාදනයේට විරුද්ධ වැඩ කරනවා කියලා. මෙන්න මේ අතර ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය වංශිකයන් දෙතුන් දෙනෙක් නැගිටලා ඒ අත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ශාස්ත්‍රීය කියලා කියන කඩුව අතර ගත් එකක් කපලා බලනවා. බමුණන්ගේ අදහසක් ලැබුවා පුළුවන් නම් බමුණුත් ලැබුවා මලකුණුත් ලැබුවා ලෙඩ්ඩුත් ලැබුවා කපලා බලනකොට සුව කරන්නේ ඔය ධර්මය ඔන්න ඔය කියන මට්ටමට සෑහෙන ඉසෝසගෙන හිටපු කාලේ තමයි සරුවචාන්ති ලෝකේ පහළ වුණේ. ඉන්නා එකන තවුනාගේ තරහ බෙහෙතෙන් සමීප කර හැකි දෙයක් තියෙනවා. ඒ නිසා වෛද්‍ය විද්‍යාවයි තාමත්ම වැදගත් සම්දිස්ථානක් තියෙනවා ජීවක වෛද්‍යවරයාට බෙහෙත් දක්වන්න කියලා. ඊට පස්සේ තමයි වෛද්‍ය විද්‍යාව ත්‍රිමූර්තිය පහළ වුණේ. ඒ සංහන්දරි වාග්පට ආදි වශයෙන් සමාජාත්ව බුදුන්ට වැඳලා තමයි පොත පටන් ගන්නේ. ඒ නිසා වෛද්‍ය උද්‍යයේ බොරුවක් කියන දෙයක් නැත්නම් ඒක තියෙනවා නමුත් අපි නැවතත් මතක තියාගන්න ඕනේ මේ ජරාව සම්බන්ධයෙන් තියෙන මධ්‍යම ප්‍රතිපදාව තේරුම් අරගෙනයි ਸਰවඥාන්තයේ බෙහෙත් පිළියෙල කරලා තියෙන්නේ. එකම බෙහෙතක්වත් තාම බටහිර වෛද්‍ය අනුකූලව පරිහරණය කරලත් නැහැ එකක්වත් නිෂ්ප්‍රභ වෙලක් නැහැ. ඒක බලනකොට හොඳටම තේරෙනවා දෙදා සෑහෙන දුරට ඒ සත්‍ය දුක තේරුම් අරගන්නා මට්ටමක් තියෙනවා. උපස්ථායකයෙක් තේරුම් ගන්න ඕනේ මේක පියන්න පුළුවන් දෙයක් නෙවෙයි අපිට මෛත්‍රිය කරුණාවෙන් උපස්ථාන කරලා සාසනයේට Taman පින් කර ගන්න පුළුවන්. එහෙම නැතුව ජරාව නැති කරන්න බෑ. ඒ නිසා මේ ලෝ මුළු ලෝකෙම තියෙන ලෙඩ සනීප කරන සස්සන් බව හත සතහත වෙන බව දුකට වේදානම් කියනකොට මේ ලෞකික ලෙඩ සෝ කිරීම පිළිබඳ සෑහෙන කොටසක් කියනවා. නිසා යෝගාවචරයට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ජරාව පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවට ගැලපෙන කාලෙට ජරාව ජරා වශයෙන් දක් ගැනීම අවශ්‍යතාවයක්. මෙතනදී ඒ නිසා ගා කරගත් වෙනවා විපස්සනා භාවනා අනුකූලව මේ ලෝකේ වශයෙන්ම දැන් දැන් නිවන් දකින්න හදන ඇත්තෝ මේ පවතිනා වූ රැල්ලට අනුව මේ සුව කිරීමේ තේමාව ආගමික ක්‍රියාවලින් කරන සුවපිරීමේ සේවාව එක ඇහක් අන්ධ කරන එකක් බව හොඳට නුවණින් කල්පනා කරගන්න. නොවුනොත් අපිට මේක වැඩි ලොකු සේවාවක් කරන්න පුළුවන් නේද? එළියට ගිහිල්ලි වෙලා ඉස්පිතාලයකට කෙරුවොත් නැත්නම් පිළිත් නූල් බැඳලා බෝධි පූජා පවත්ලා නැත්නම් හිසాత ගාලා වෙදසෝ කරලා කියන තර්කෙට අපි නිකම්ම මේ යටපත් වෙන්න වෙනවා. පරාජය පිළිගන්න. නමුත් අපි පිළිගන්න ඕනේ මේ ජරාව නැති කිරීම කියන එක ධාතිය නැති කිරීමෙන් හැර කවදාකවත් ඒකාන්තයෙන් කරන්නේ නැහැ. ඒ නිසා ජරාව පිළිබඳව පෙන්වන්නේ කන්දාන පරිපාක පරිපා පරිපාක ලක්ෂණ. මේ ඇති වුණා වූ ධාතින් ඇති කළා වූ මේ පංචස්කන්ධය පිරිච්ච භාවයට පූර්ණ භාවයට ජරා දිරාපත්වයට බවට පරිපාකයට මේ නිමකට පත් වීම තමයි මේක හැටි. මේ ජරාව මරණ මරණෝපායාස පායන මරණයට ඇදගෙන යන ගතියක් තමයි තියෙන්නේ. අර ඉපදිච්ච කිරි දරුවගේ ඉඳලා මරණය ඒ මොහොතේ මෙන්නත් පුළුවන් නැත්නම් දශක දශකයක් ගත කරලා ඉන්නත් පුළුවන්. ඒ දක්වා මරණය දක්වාම මරණෝපායන මරණයට ඇදගෙන යනා වූ ලක්ෂණය තමයි තියෙන්නේ. ඉතින් යොබ්බන විනාශ පච්චපඨාන මේ තරුණ යෞවනේ විනාශ කරන එක තමයි ඒකේ වැටහෙන ආකාරය. මේක හේතුව වෙන්නන්නේ ಜಾති පදස්ථාන. මේ ජරාව නැති කරන්න හදන જાතිය තියාගෙන කියන එක තරම් විහිළුවක් ඉදිසෙනෙකුටවත් නැහැ. ඉදිසෙනෙකුට සම්පාවන්නම මොහේ ඉන්නේ જાතියක් කරන දෙයක් නැහැ, ජරාවක් කරන දෙයක් නැහැ, මරණයක් කරන දෙයක් නැහැ, වනන්තරේ ජරාව නැහැ. හරි පුදුම දෙයක් ඒක. වනන්තරේ ජරාව. ඒවත් ලෝක සතා පොඩි සතා පොඩ්ඩක් අඩණි වෙච්ච ගමන් ලෝක පොඩි සතාගේ පණ යන්නේ ලෝක සතාගේ හක්කේ. ඒක නිසා ඒක නෑ මරණ මේ මේ මහලු මඩක් නෑ ඉස්තිතාල නෑ පිස්සු වාටු නෑ පොඩි ළමයින්ගේ මඩක් නෑ ඔක්කොම හැංගිලා තියෙන්නේ එළියට ආපු එක අනිත් අය ඔක්කොම සුද්ධ කරනවා ඒ නිසා මේ සත්තුන්ට කිසිම හේතුවක් නෑ මේ රක්ෂණ විදි ඇති කරන්නවක්වත් මේ ජරා පිළිබඳ කල්පනා කරන මනුස්සයාට විතරමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තරගෙන ඉවරලා මේ ජරාව නැති කරන්න පුළුවන් જાතිය තියාගෙන කියන එක නිතරම යෝගාවචරය මතක තියාගන්න ඕනේ චිත්තක්ෂණයක උපාදචනය ඇති වුණා නම් ඒක සිටියටපත් වෙන්න එපා. සිටියටපත් වෙන්නේ දෙන්න දෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් මොන්න තරම් අන්ධකාරයක්ද තියෙන්නේ. මොන්න තරම් මෝහයක්ද මේකේ තියෙන්නේ. විතර අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියනවා. මේ ජරාව જાතියත් එකම ජරාව උපදිනවා කියන එක සරලව දන්නේ නැතිකමත් එකක්. දෙකක් හිතනවා ජාතිය ඇති වුණාට පස්සේ වෛද්‍ය විද්‍යාවෙන් තාක්ෂණයෙන් විනෝදාන්ත මාර්ගයෙන් සුඛෝභෝගීත්‍ය තුනේ ජරාවට එන්න දෙන්න බැරුව කරන්න පුළුවන් කිය මහා මාත්‍ය. එහෙම නැත්නම් මදයක් ප්‍රමාදයක් තියෙනවා. මෙන්න මේ දෙක අතර මැද තමයි අද මේ කියන සිතාචාරය කරකැවෙන්නේ. යම් කෙනෙක් තේරුම් අර ගන්නවා නම් ප්‍රධානම කළ යුත්තේ මේ ජරාවත් එක්ක රැල්ල පදින්න වගේ පැදලා කොහොම හෝ જાති නැති කිරීමයි කියලා ඉතින් එයාට අර බුදුජාණන් වහන්සේට ආවා වගේ චෝදනා වෙනවා මේ නාස්තික ධර්මයක් විනාශක ධර්මයක් දේශනා කරනවා කියන නමුත් ඒකේ තියෙන සත්‍ය භාවයේ සත්‍ය භාවයේ අනන්‍යතාවය කියන එකට නම් කතා කරන්න කවුරුත් දෙන්නේ ඊට වැඩිය බර ගන්නක් එන්න පුළුවන් අපිත් එක්ක අත්වල බැලගෙන සුවඳ වෙන්න ජාතිය ගැන අපිට කරන්න දෙයක් අපි ජරාව නැති කරන්න පෙළ ගැහෙමු කිව්වොත් නම් ආගම් ભેද මොනවාක්වත් ભેදයක් නැතුව එකතු වෙන්න ඉඩ තියෙනවා. කොහෙද යන්නේ? කොහාටද මේ යන්න හදන්නේ? සර්වඥාන්සේ මෙන්න මේ සත්‍ය හොඳටම තේරුම් අරගෙන මේ ජරාවත් ආධිනව සංඥාවක් වශයෙන් එහෙම නැත්නම් අසුභ සංඥාවක් වශයෙන් යෝගාවචරයට අරම අරමුණු කරන්නයි කියලා කියනවා. මේ අපේ ජීවිතයේ ඇතිවෙනා වූ ජරාවේ කසල්වැසියාට වෙන්නා වූ ජරාව, ගස්කල් වලට වෙන්නා වූ ජරාව, සතුන්ට වෙන්නා වූ ජරාව හැම චිත්තක්ෂණයකදී. උඹට වැටෙන්නේ උදේ අපේ ඥානීය අවස්ථාවට ආවට පස්සේ ඉතින්දී අර ඊට කලින් තියෙනා වූ නාම රූප පරිච්ඡේද පච්චේපායික ඥාන නිසා ඒ චිත්තක්ෂණය සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙරුණාට පස්සේ ළමයි ඉපදුනාට පස්සේ තමයි දොරට වඩා ඒ වගේ හැම සංසිද්ධියකම උනාට පස්සේ තමයි අපි දාන යෝනිසමංස කාර්යය කියලා කියන්නේ වෙන තැනටම යනකම් මෙනේ කරමින් මෙනේ කරමින් ඉස්සර වෙන්න කියන එක. නමුත් ඒ සිද්ධියක උප්පත්ති තිබිරිගේ දකින්ද නාම රූප පරිච්ඡේ ඥානෙ තිබේ. නාම රූප පරිච්ඡේදී පෙනකොට පේන්නේ දොරට වඩපු බබා. නමුත් ඒ බබා හම් වෙන හැටි දකින්න නම් අඳුරට යන්න නම් පච්චේ පරිකා ඥානෙට යන්න. පච්චේ පරිකා ඥානෙට ගියාම මේ උපාද කණයක් තීතිකණය කියන මේ ජරා ක්ෂණයක් දෙකම පේනවා. ඒක නිසා යමක හේතුව නිසා යමක් පහළ වෙනවා. ඒක හේතුවක් නිසා එකක් පහළ වෙන්න හේතු රාශියක් නිසා හේතු රාශියක් පහළ වෙනවා. ඒකට කාරකයක් නැත. ඒ ටික සිද්ධ වෙනවා ඒ පච්චේප්‍රඥානි. තවත් මේක දැකීමේ ඉදිරියට යනකොට යෝගාවචරය අතර උපාදයක්, තිතියක්, භංගයක් කියන මේ තුන සාමාන්‍ය තර්ක ඥානයකට පෙර නොවිසු නොයතුණු විදෝතාවට වැටීම තමයි සම්මතන ඥානය කියන්නේ. ඒකෝට ඒ වගේ හැම එකකම ලක්ෂණ තුනම පේන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙන වැඩක් කියනවා. ඒක දිහා බලාන කීම මහා ණයක්. මහා වක්කාර ජනවන දෙයක්. හැඩ නැහැ, ආකාර නැහැ. බලන එක මහ වෙහෙසක්. බලනවට පෙන්නන වගේ එකක් එන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේක කොච්චර අමාරුවෙන් ඇතුළටත් දාලා මේක බැලුවත් ඒකේ තියෙන දුක්ඛ ස්වභාවයක්. ස්පාසු දෙන්නේ නැති භාවයක්. අතරක් නොතබා සරණ භාවයක්. ඒක නිසා මේක අනිත්‍යතාවයෙන්ම දුකයි. නම් හොඳට අවස් ගණන් පැය ගණන් දිකට බලනකොට පේනවා මේකට අපි වග කියන්න ඕනේ. මේක ලෝක ස්වභාවය. අපි මේක වසංගගෙන හිටියොත් අපිට নানা ආකාර හේතු හිතන්න පුළුවන් උපාදී ඇති වුණාට අපිට තිතිය නම් නැත්තම් ජරාවටපත් වෙන තු ජීවත් වෙන්න පුළුවන් ආදී මතිමතාන්තර තියෙනවා. නමුත් අපිට දැන් જાතියක් පේනවා. මේ තිතිය කියන ජරාවක් පේනවා. ඒක ඊගාට මැරලා යන එකක් පේනවා. ඉතාමත් දුක් ජනක හරියට විනිගාමරේ වැඩ කරන දේවකෙක් වගේ එහෙ නැත්තම් මේ හොඳටම අසාධ්‍ය රෝගෙන් ඉන්න අධිශය අනුතරක වැඩ කරන අංශුවාර්ථක වැඩ කරන කෙනෙක් වගේ නිතරම ලෙඩ වෙනවා සමාහලට මැරලා යනවා සමාහලට තෝ වෙලා යනවා උදේ ඉඳලා හැන්න වෙනකන් ඒක දකිනවා නම් ආනි වගේ තත්යකට යෝගාවසරයක් වෙනවා එතකොට තමයි ඒක සම්මර්ෂණයක් සිද්ධ වෙන්නේ අන්නේ සම්මර්ෂණේ සිද්ධ වීමට මේ ජරාව අත්‍යවශ්‍යයි ඒ නිසා තමයි මනුස්ස ලෝකෙට මේක කියන්නේ භවයේ කාම භවයේ මේක මේ මංගල ධර්මයක් තියෙනවා. හොඳ නරක, ජරාව, ව්‍යාධිය, මරණය ඔක්කොම තියෙන නිසා මධ්‍යම ප්‍රතිපදාවේ යුක්ත මේ ජරාවත් අපි ඒක අමුද්‍රව්‍යයක් බවට පත් කරගන්න දන්නව නම් ඉතින් නැති කරන්න හිතන්නේත් නැහැ. ඒක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. ජරාව ජරාව හැටියට දකින්නවනම් ඒක අත්‍යවශ්‍යම. ඒ යෝගාවචරයට මේ උපාදකනේ, චිතිකමේ භංග කියන මේ තුනම දකින්න අර සම්මස්න අවස්ථාවට හිත ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. ඒ තාම ඉන්නේ තර්ක ඥාන. මේ වෙලාවේදී කොච්චර වෙනසක් යෝගාවචරයට ඇති වෙනවද කියනවනම් සමහර වෙලාවට හිතනවා රහත් උනායි කියලා. සුවාන් වෙලාවක් නෑ තාම. උද්‍යප්පඥානෙටපත් වෙලා නෑ. නමුත් අධිකතර ලොකු ගැඹුරක් කොටිම කියනවනම් මව් කුසේ ඉඳලා පේන්න පටන් ගන්නවා වගේ පේන. ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් පේන්න පටන් ගන්නවා නේ. ඉස්සරහින් ඉන්න මනුස්සයෙක් පේන්න පටන් අරගන්නවා. මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා පුදුමාකාර දර්ශනයක් එන්න පටන් ගන්නවා. ඒ මොකද තාම ලෙල්ලලෙව කාලා විතරයි තියෙන්නේ. ඉතින් හොඳට යෝගාවචරයට මතක් කරලා දෙන්න වෙනවා. හරි. දැන් අපි මේ නාසයට තමන්ම ලැබුව අත්දැකීමෙන් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි. නමුත් ඔය ඕක තාම තර්ක හිතෙන් දකින්න. තාම නීවරණ දහිතයි. ඒ නිසා අපි ඔය தත්ත්වෙ හොඳට සිද්ධ වෙන්න ආරෙන්න. ඇත්ත මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නමුත් ඕකම තව කෝටි වාරයක් දකින්නකොට ඒ පුද්ගලයා තුළ ඒ නීවර ධර්මයන්ගේ ප්‍රහීණය ප්‍රකට වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ සම්මස්තන ඥානයේ උද්‍යප්පේ ඥානයක් බවටපත් වෙනවා අර වැඩපිළිවෙල කෙල්ල කෝටි වාරකින් ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා බලන හිත පුදුමාකාර විදිහට කර්මන්නේ වෙන්න පටන් ගන්නවා අන්තිමට කියනවනම් බලන හිතක් දකින්න දර්ශනයකුත් කියන දෙකක් නැහැ දෙක එකට එකතු වෙන්නාසේ යෝගාචරය මුල්ම වතාවට දිය වෙනවා සංසිද්ධියට දිය වෙනවා වෙන විදිහට කියනවා සක්කාය දිට්ඨිය හැල හැප්පෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක යෝගාවචරය යෝගාවචරයේ නොවි බුදු දර්ශනයක් වඩපත් වෙලා ආර දර්ශනය තුල කිමිදී ගත්තට පස්සේ තමයි ඔන්න හිත විපස්සනාවට වැටුණා. දැන් ඔන්න ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්ගන් ලක්ෂණ භාවනාවට සුදුසුත් වඩපත් වෙනවා. පිළිසාර සම්මසර ඥානපත්තට පත්වීම පවා විශාල භවයේ වශයෙන් විශාල ලොකු පරිණාමයක් ඇති කරනවා චුල්ලසෝතාපන්න තත්ත්වයකටපත් වුණා නියත ගතියටපත් වුණා කියලා අපි පොතේ සඳහන් කරනවා. ඒක මේ ජරාව පිළිබඳව තියෙන හොඳටම ජරාව ක්‍රියාත්මක හොඳටම ජරාව ප්‍රයෝජන ගන්න අවස්ථාව. ඒකදී හොඳට මතක තියාගන්න ඕනේ අපි ජරාව ප්‍රතික්ෂේප කරලත් බෑ ජරාව බදාගෙනත් බෑ මේක පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවක් මේ මධ්‍යම ප්‍රතිපදාව ඇති කරගන්න තමයි අපි ගිය ආත්මෙ පින් කරලා මේ පංචවෝකාර භවයක් සහිතව මනුස්ස ලෝකෙට ආවේ. ඊයවිල අපිට දුක එපා ජරාව එපයි කියලා කියනවා අපි ඒකාන්තයකට වටනවා. නැත්තම් ඔක්කොම දුක් නැති කරන්න ජරා නැති කරන්න රණ්ඩු සරුව කරමින් අපි ඒක හේතනවා නම් ඒත් අපි අන්තයකට වැටෙනවා. එින්ද අපේ ශරීරයක් අපිට දීලා තියෙන පංච පංචස්කන්ධය සහිතව ඒක සම්බන්ධව අනිවාර්යම ජරාවක් ඉදපත් වෙලා තියෙනවා. මේක පිළිබඳව අපිට සිද්ධ වෙනවා. මේකේ පරෝජනය කරකලා ක්‍රියාත්මක වෙනවා. එතකොට ලෙඩ රෝග කියලා කියන්නේ භාවනා ආරම්භයක් වයි. විතරන් පස්සනාවක්. මේක පිළිබඳව ප්‍රගතිය කියලා කියන්නේ අදට වඩා ලොකු ජරාවක්, අදට වඩා ලොකු වේදනාවක් ආවට ඒක දරා ගැනීමේ ශක්තිය යෝගාචරයට එන්ට එන්ට එන්ට වැඩි. අන්නේම වැඩිචි කල්යාණ මිත්‍රන් එක්ක නැවතනා ආශ්‍රයකට මේ ඉඳ ධානයකොට මේක පිළිබඳ මේ පුංචි දේවල් වලට වැඩි කතා. වැඩි ක්‍රියා නතර කරලා වහාම ඒ චිත්තක්ෂණයට හිත හරවා ගන්න පුළුවන් ශක්තිය යෝනිසමනස්කාරයක් ඇති කර ගන්න පුළුවන් ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. අන්න එතකොට තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ ඒ කොච්චර දුකක් කොච්චර කරදරයක් තිබුණත් මූල කර්මස්ථානයේ දකිමින් දනිමින් දැක ගනිමින් පරියන්කේ ගත කරගන්න. සක්මනේ ඉන්නකොට කවුරු මොන විදියට හැසිරුණක් කටයුතු කළත් Tamange අරමුණ හැකිතාක් දුරට බිම වට ගන්න නැතුව පවත්තන්නේ. අඩු ගන්න කියනවා නම් දවස පුරාම කොච්චර ලෙඩ වෙයි කියන්නේ. කොච්චර මදෙන් මත් වෙච්ච පිටසක් කටයුතු කරත් තමන්ගේ සත්‍ය පවත්වාගෙන යන්න පුළුවන් උදේ ඉඳලා අඳන. ඒ මොකද මේ හැම සංසිද්ධියක්ම දකින්නේ භාවනාව ඇති කිරීම සඳහා අපිට අරමුණක් පමණයි. ඒක නිසා මේ අපි මේ කතා කරන මට්ටම මුලින්ම දේශනාව මතක් කළා වගේ ධර්මානුපස්සනක් වස්තු වැඩේ. ආධුනික යෝග ආචරණයට මේක බරපතල වෙයි. ආධුනික යෝගාචර ප්‍රධාන වශයෙන්ම කායනුපස්සනාවේ ගත කරන්නේ. නමුත් මතක තියාගන්න ඕන සතිපට්ඨානය කියලා කියන කායනුපස්සනාව නතර වෙන්නේ වේදනා, චිත්ත ධම්ම කොටස් වලට එනකොට අපි හැමදාම හැම වෙලාවෙම ගිහි වේවා පැවිදි වේවා, ස්ත්‍රී වේවා පුරුෂ වේවා මොන කෙනත් අත්දකින සෑම අත්දැකීමක්ම භාවනාවක් වාටපත් වෙනවා. ඒ නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේට ඒ ලෙඩ ඇති වෙච්ච වෙලාවේදී උන්වහන්සේ ඉවසන ස්වරූපේ දැකලා ආනන්ද ස්වාමීන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ ඇති වෙන මේ දුක් වේදනාවලදී ඔබ වහන්සේ මේ විදිහට කොහොමද ඉවසන්නේ කියලා. ඒකට කියනවා ආයුෂ්මති මම එන හැම අරමුණක්ම සතිපට්ඨාන හතරට දාලා බලනවා අහු වෙන්නේ නැති එකක් නෑ මට. හැම අරමුණක්ම සතර සතිපට්ඨාන එකක් වශයෙන් මට අහු වෙලා ඉච්චරයි. එතකොට මම සතිපට්ඨාන භාවනාවට යනවා. එවන්දම මේ ලේන සුව කරන්න පුළුවන් වෙයි. නැත්නම් මේ කාටවත් කියලා හේතු ගන්නන්න පුළුවන් වෙයි කියලා කවදාකවත් විශ්වාස කරන්නේ. පටන් ගන්නෙ එක්කෝ හිතවිල්ලකින් එහෙම නැත්නම් වේදනාවකින් දෙලකින් නැත්නම් සද්දකින් තමයි. ඒ සෑම දෙයක්ම ඊගාව චිත්තක්ෂණේ වහාම සතියට අහුවෙච්ච ගම මේ සතර සතිපට්ඨාන මේක අහු වෙන කායනුපස්සනාවටද වේදනානුපස්සනාවටද චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට වැටෙච්ච ගම උන්වහන්සේටින් එහාට ඒ කරදරයක් නැහැ. නිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ මේ මෙහෙම ඉඳලා මම දකුණු දිහාවට බලනවනේ මම දකුණු දිහාට බලන් ඉස්සලා දැනගන්නවා මට මේකෙන් හම් වෙන්නේ සතර රසපණ්ඩානට අරමුණු විතරයි මගේ හිත ඒ අරමුණු વિશે විචිත්ත නොවේවා සතිය පිහිටාවාට තමයි මම පිටිට නැගිටින්න බලන්නේ නැගිටින ඉඳලා මම උතුර දිහා බලනකොට ඒ පැත්තෙන් මට එන්න පුළුවන් මේ සතර ප්‍රතිපන්නාට අරමුණු පමණයි අනේ අරමුණු વિશે මගේ හිත නොවිසෙරේවා සතිය පිහිටුවාවා දකින හැම අරමුණක්ම සතිපට්ඨානක් ගන්න ලැබේවා කියන මූලික ශික්ෂණයක් ඇතුව තමයි මම උතුරු දිශාවක් බලන්න. ඒ නිසා මට මුළු ජීවිතේම භාවනාවක් කියලා. ඒ නිසා මේ සතිපට්ඨාන දේශනා මුලදීමත් අපි මතක් කළා. පටන් අර ගන්නකොට ඒ වාගේ හැම දෙයක්ම අරමුණු කර ගැනීමේ භාවනාවක් සංගා ගැනීමේ ශක්තියක් යෝගාවචරයක් නැහැ. ඒ නිසා එක්කෝ ආනාපානේ නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් රක්මන් භානාදී කායනපසන කොටසකින් තමයි පටන් ගන්න. නමුත් එතන මේ ජරාව නැහැ කියලා හිතන නරකයි. අපි ජරාව අඩුම තැනකින් පටන් ගන්නවා. නමුත් ඉතාම ශීක්‍රයෙන් බොහෝම ඉක්මනට මේ ජරාව පැමිණෙනවා. ඒ පැමිණෙනකොට ජරාවට දුක් කියලා හෝ දොස් කියලා හෝ ඒක විසඳ ගන්න බෑ. අපි හිතා ගන්න ඕන කායනපසනාවෙන් තනාගත්තා වූ ඒ සමාධිය යුක්තව මේක ටික ටික ටික ටික මූණ දීගෙන එනකොට ඒ අස්තුලෝක ධර්ම විශ්ේ කම්පාණ වෙන හිත වැඩෙනකොට වැඩෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඉරියව්වක ටික වෙලාවක් ඉන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා Tamanට අභූත වශයෙන් චෝදනා කරද්දී hina වෙලා බලාගෙන ඉන්න පුළුවන්. තමන් අනුමුදේ කියලාමක් කාලා හෝ අනුන්ට දොස් කියනට ඒ මන්ත hina වෙනකොට බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ මිනිස්සුયો මෙච්චර මේ වෛද්‍ය විද්‍යාවේ මේ අඬන්නේ මොකද කියලා තේරෙන් ගන්න පුළුවන්. ඒක තේරුම් ගැනීමේ ශක්තිය වැඩි වෙනකොට වැඩි වෙනකොට කවදාකවත් නරකයි ඒ වාද විවාද විදියට. අපි නැවත නැවතත් යොදා ගන්න ඕන අපි යම් ප්‍රමාණයකට දැන් මේ ජරාව භාවනාවට නම් ගැනීම තේරුම් ගන්න තියෙනවා. අපිට හෙට මේට වැඩි ලොකු ජරාවක් එනවා. අන්න එදාටත් අපි ඒ ජරාවම තව භාවනා මානසිකාරයක් කරගන්නද අපි මෙතෙක්ත් කරගෙන ගිය මේ කාණුපසනා හෝ ඉම්මතු මැත්තේ කියන සෑම භාවනාවක්ම එකින් එකට එකින් එකට යා වෙන තත්යකට ගන්න දරගන්න. එතකොට තමයි අපිට අපතුලින්ම ගුරුවරයා හොයා ගන්න පුළුවන්. අපිටම සත්‍යකට භාවනා කරන්න පුළුවන් වෙන්නේ. අපතුලින්ම ධර්ම දැකලා පුළුවන් දකින්න පුළුවන්. එනිසා මේ ජරාව කියන එක මිනිස්යාටම ආවෙන දුකක් තමයි. අද මිනිස්යා ඉතාමත්ම ඒකේ ගිලී අඬනවා තමයි. නමුත් යෝගාවචකයේ දුක නිදාන. ඒ නිදානේ බාටපත් වෙන්නේ යෝනිසමන් කර දැක්කොත් පමණයි. අංශමස්ථාට වැටුනොත් ඉතින් යෝගාවචරෙක් වෙනවා. ඉතින් අපි නිතරම වගේ බලා ගන්න ඕනේ යෝගාවචරණ බාටපත් වෙන්නේ. එහෙමනම් එන ජරාව එනමයි ඒක එනකොට අපි සූදානම් මනසකින් එළඹ සිටීයකින් මේක ගත කර ගන්න යනවනම් සතිපට්ඨාන භාවනාවේ උසස්ම කොටසක් අපිට අත්දැක ගන්න පුළුවන් වෙනවා. අපි දෙන්නේ විසම නැහැ. බොහෝම සමාන මට්ටමක ඉන්නේ හැම කෙනෙක්ම යති. මොකද අකීකන පැතිරිච්ච දුකයි ලෝකෙ පිටලා. ඒකේ අනිවාර්ය අංගයක් තමයි උපාදයට එක්කම මේ ජරාව ඒ නිසා සියලු දෙනාටම වෙනදාටත් වඩා වර්තමාන මොහොතේ අවදි භාවයේ සතිය පිහිටාව සද්ධා විදේත සමාධි ප්‍රත්‍ය ඇති කිරීමේ මේ ජරා විශේෂ අපිට පෙර නොඇසූ නොවිරූ ආකාරයට දැකගෙන මේක අපේ සතිපට්ඨාන භාවනාවට අමුද්‍රව්‍යයක් පාඩපත් කරගෙන මේ ජීවිතයෙන් මත්තර ගිහලා තවත් જાතියක් ඇති වෙනවා තවත් ජරාවක් ඇති නොවෙන්නේ මෙලවදීම හමාර කරන වැඩපිළිවෙලට අපිට මේ ධර්ම දේශනාව අපි අපි ඇති ලායක දැනවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව අපි මෙතනින් අත්කරන බලාපොරොත්තු හැදීගෙන යන අංකුරය හොඳට වඩා ගන්න. අපි ඊට පස්සේ කියනවා දෙන දෙයක් කාලා ඉන්න බෑ. එළියේ ගිහලා ඉන්න බෑ. ඌරෙක් නැතුව ඉන්න බෑ. තනියෙන් භාවනා කරන්න බැරි දැක්කකපත් උනොත් අපි මේක වෙලා තියෙන අන්තභාගයටපත් වෙලා තියෙනවා. අපි තව දුර්වල වෙලා තියෙනවා. අපි කවදාද මේ ඉඳලා තේරුම් ගන්න ඕනේ මේ ලැබෙන එකේ බොහෝම ඉක්මනට එන ඕන දෙයක් එක පුරුදු කරන ජීවිතයක් ඉක්මනට හදාන්න අපි යන්න ඕනේ ලෝකෙට. ඉතින් දැන් අනත්තම් මේ ගත කරන ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන හැකියාවන් දුර්වල කරන පුරුෂයන් ස්ත්‍රී බවට පත් කරන ස්ත්‍රී ලෙඩ බවට පත් කරන මේක අනාථ කාලයක්. අනුදුවානන්ද පෙන්වනවා මම පටන් ගන්න කාලේ එහෙම තමයි ඉතාමත්ම සුදුසු කරුණු ගන්න හරවචනන්ද හම්බුණා ධර්මය හදාගත්ත දැන් හදලා තියෙන්නේ මම දැන් ඕන දෙයකට ගියාම එන ඕන එකක් මට භාවනා කරන්න. අසත්පාය කියලා දෙයක් නැහැ ඒක. එනිසා උන්වහන්සේ කියන්නේ මේ අපේ මෙහිට පාසාන්තරමක් කියලා අපි ලෙඩ වගේ හැසිරෙනවා භාවනා කරන වෙලාවේ. කොත් බැලලා දිග ඇද නැහැ. මොකද තනියම වෙන්න ඕන නේද? නැත්තම් මුළු ජීවිතේම ලෙඩ වෙන්න නැහැ. මුළු ජීවිතේම නිමිත වැඩ කර කර කර ඉන්නවා කියන එකක් මේක අදහස් කරන්නේ. අපි සාමාන්‍ය ලෝකෙට යන්න ඕනේ. උන්තර පුරුදු වෙන කාලේ ඒකට හොඳ නිදර්ශනය තමයි ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට ඉස්ලාම පුරුදු කරගෙන මිනිස්සු නැත් කරන්නේ. එලින් පාරක් තියෙන ගිහිල්ලා ආයිතින් ගෑස් ටිකක් දෙන්න, සත්‍ය කර දාගන්න, සැකන් එක දාලා පුරුදු කරනවා. පුදු කළ පුදු කළ හැමදාම මිනිහ පුදු වෙන්නේ ඒ පාරේ විතර නම් කාර් එකක් ගෙනියන්න බැරි නම් දෙනගින්න තැන් වල පයින්නේ නේ කොහොමද? කාර් එක ගියත් ඒක කරදරයක් වෙනවා. කාර් එක තියෙන ඉක්මනට හැදෙනවද කියන්නේ. ඔව් පුරුදු වෙන කාලේ බොහොම මිනිහ තමයි.